මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අද මොකද අම්මා දිසීමා දුව මම මේ තකහණියක් ආවේ දූට ලොකු රහසක් කියන්න. ඒ මොකද්ද? මට ආරංචි අප්පච්චි මෙහාට එනවයි කියලා. මේ කලබල වෙන්න එපා දුව. අප්පච්චි මොනවා කීවත් කවුරු මෙහාට එක්කරාගෙන ආවත් කිසිම අමනාපයක් පෙන්වන්නට නම් එපා වුන්. අප්පච්චි තරහා වුණොත් මහා විනාශයක් කරයි. ඇයි මට ඕවා කියන්නේ? ඇයි අම්මට බැරි අප්පච්චිගේ හිත නම ගන්නට? ඔය ඩිංගක් කල්පනා කරලා බලන්න මම මැදි වෙලා ඉන්න තැනගෙන හදිතර ගිනි පෙළෙල්ලට මැදි වෙච්ච කුඹියෙක් වගේ නේද මං? ඕ මගේ රත්තරන් රන්දුවේ ඕ මං ඒක දන්නවා. ඒත් මට බෑ අප්පච්චිගේ හිත නම් මන්ට උන් බෑ නමන්ට බැරි ලීයක් වගේ. එහෙනම් ඉතින් මට තියෙන්නේ අර සූර්යා කොටුවේ කළු මැණිකේ කුලිකාරයලවපු ස්වාරිස් ඩ්‍රයිවර් එක පැනලා ගියා වගේ. ඒ චේචේ නෑ නෑ දුව ඉන්නේ ඊට වඩා වෙනස්. හොඳට ඉගෙනගත්තු, හොඳට විභාග පාස් කරාපු වැදගත් tempat මහත්තයෙක් බැඳගන්න බලාපොරොත්තු වෙන්නේ නේද? ඈ කල්පනා කරලා බලන්ටකෝ දුව. ඒත් ඉතින් කෝ ඒක කරගෙන මට පිට වෙලා යන්න ඉඩ දෙනවා. නාමල් මං හින්දා කී සැරයක් නම් නොමෙරි බේරුණත් වෙන මිනිහෙක් නම් ආයෙත් මේ මුවන් පැලස ප්‍රස්පා ගන්නටවත් එයිද මං ඒ සේරම දන්නවා දුවේ ඒ වායරෙන්ට අපච්චිගේ ආදායම් බදු පුරස්නා උසලා හතුරු ඇරපු පේශාන් ඉඳ අපච්චි පපුව හිර වෙලා මැරෙන්න ගියා කවුද ඒවා බේරලා දුන්නේ ඈ කවුද අප්පච්චි ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපා තියලා ඉන්නකොට රෑ දවල් දෙකේ ඇඳ ළඟින් හෙල්ලෙන්නේ නැතුව බේතේ දිදි බේරාගත්තේ ඒ විතරක් ධම්ම අර තේ වත්තෙන් රබර් වතු වලින් කුඹුරු වලින් ආපු ආදායම් පිට මිනිස්සු හොරකම් කරනව සේරම නැවැත්තුවේ කවුද ඔව් දුවේ ඔව් ඒ ළමයා ඉහත ආත්මේ ඉඳලම අපිව රැක ගන්න ආපු කෙනෙක් නමුත් අපේ හතුරෝ ඉඳගෙන අපච්චිගේ හිත බින්දා. මේ තියෙන බූදලේට විදින්ට හිතාගෙන. අන්න ඒක දුගේ අපච්චි විශ්වාස කරන්නේ නෑනේ. ඉතින් අපච්චි කොයි වෙලාවෙද මෙහාට එනවයි කිව්වේ? වෙන කවුද ඉන්නේ අපේ අම්මා? අපේ වැඩ කරකෙල්ලට අද උදේ ඇහුණලු. පාරේ ගිය කීරම්මයි සොබනේ කතා වෙනවා මේ. මොනවද කතා වුනේ? මේ කොහෙද නැති ආරංචියක් ගැන සුමන කීවයි කියලා අම්මා කලබල වෙන්න ඕනේ නෑ නෑ දුවේ එහෙම නෙවෙයි එහෙම ආරංචි පංගුවක් වෙලාවට හරියට හරි හොදසින් ඉන්ටදු හොඳයි අප්පච්චි මෙහාට එනවයි කීවේ මට ඇති ලෙඩක් නෑයි කියලා වෙදසියගෙන් මාව බලෙන් අරගෙන ගිහින් ගෙදර තියලා අර දිගා මඩුල මිනිහට බන්දලා දීලා අත පියා ගන්නද ආ මං හිතන්නේ ඒ වගේ මොකක් හරි දෙයක් ගැන දූට කියන්ටයි එනවා ඇත්තේ. ඔව් මං අහන්නේ ඉතින් වෙන කවුද අපච්චිත් එක්ක එන්නේ? මන් දන්නේ මුදියා මාම එනවද මන් දන්නේ නෑ දුවේ නැත්තම් අර අප්පච්චිගේ ලොකු නගා එනවද මම කාට හරි යෝජනා කරන්න අපෝ නෑ නෑ අම්මා නැත්තම් අපේ පවුලේ මාමලා බාප්පලා ලොකු අප්පච්චිලා ඇත්තෝ අපි ඉන්නවද මරුණද කියලා හොයා බලන්නෙවත් නෑ අප්පච්චිගේ නපුරු වැඩ හන්දා ඒ කියන්නේ අප්පච්චි තනියම දෙනවයි කියවේ. හරි. අප්පච්චි විතරක් නම් එන්නේ කමක් නැහැ. දෙයනේ මං කොහොමද මේක කියන්නේ? අම්මා අම්මට ඇහුණද මං කියාපේක? මොකද නෑ දුව මොනවද කිව්වේ? අප්පච්චි විතරක් නම් එන්නේ ආවට කමක් නැහැ. හැබැයි වෙන කවුරු හරි එක්ක ආවොත් මං අර පිළිකන්නේ දොරෙන් එහා වත්තට පැනලා යනවා යන්න ඉස්කෝලේ. එතකොට මොකද වෙන්නේ දන්නවද? ඒන මිනිහයත් එක්ක අපච්චියයි ඉස්කෝලෙට ආවේ. ලොකු මහත්තයා දෙකක් කියයි අපච්චිට. නාමල් කරපු උදව් උපකාර ගැන. මන් දන්නේ මේක කොහෙන් ඉවර වෙයිද කියලා. මං අහන්නේ කවුද මෙහාට එක්කරගෙන එන මිනිහයා කියලා යම්ම? කවුරු ආවත් කලබල නෙවී හොඳින් කතා කරන්ට කියලා මං කිව්වන්නේ දැන්. ඒ කියන්නේ ඒන මිනිහගේ හිත නරක වෙයි කියලාද මම නරකට කතා කිරුවා. මේ බලන්න අම්මා අම්මගේ මූණේ ඉරියව් වලින් මට පේනවා ඒ එන්නේ කවුද කියන්ට අම්මා දන්නවයි කියලා. නෑ කියන්ට එපා. පිස්සු. හොඳයි කල්දෙන්නේ. ආවද කොයි අම්මන් හිතුවා හරි. ආ ඔහේ ආපුවා. දුවේ දුවේ දුවේ බිසෝ කොහෙ කොහෙටද යන්නේ බිසෝ යන්න එපා දුවේ බිසෝ ඉතින් කාටද කියන්නේ මේ පටලැවිල්ල මම දැන් හරියට ගිරේට වැටිච්ච පුවක් ගෙඩියක් වගේ කැපිට පටන් ගන්නේ <laughs> මේ ඈ මාමා <laughs> මේ ප්‍රතිකාර හොඳ නම් ඇයි බිසූට ගෙදර යන්න නොදී නවත්තාගෙන ඉන්නේ? මාත් කැමති නෑ දුව මෙහෙ ඉඳගෙන බේත් කර ගන්නවට. නොමුත් වෙදරාලාමි මගේම නෑ කෙනෙක් හින්දා දුව මෙහෙ නැවතිලා පුරතිකාර ගන්නවට මගේ අකමැත්තකුත් නෑ. නමුත් දැන් ඇති මෙහෙ හිටියා. අද කොහොම හරි ගෙදර එක්කරාගෙන යන්ටයි මම මේ පුතා එක්කම ආවේ. වෙදමාමා ඉන්නවද? වෙදමාමා. වෙදමාමා. ඒත් මට පුදුම හිතුණා අර ගේට්ටුව අද ඇරලා තියෙනකොට. මං මීට කලින් දෙතුන් දවසක්ම ආවා. ඒ හැමදාම ගේට්ටුව වහලයි තිබ්බේ. <laughs> හොර හතුරෝ වැඩි මේ කාලේ. ඔය ගේට්ටුව වහලමයි තියෙන්නේ පුතේ. හ්ම්. හැයි වෙදමාමා අඬ ගහන්නේ? ඇයි කියන්නේ බලන්න මේ කවුද මිදුලේ ඉන්නේ කියලා. ආ අපේ දිගා මඩුල්ලේ බෑනන්ඩි. <laughs> ආ යම් පුතා ඇතුළට යම්. යම්. ආ ආ එපා එපා දන ගහලා මට වඳින්න එපා. ඔය කලිස මේ දූවිලි ගෑවේ. <laughs> නෝන. වැදගත් පවුල් වල වැදගත් විදියට හැදෙන ළමයි ඔය දූවිලි ඩිංගක් ගෑවුණයි කියලා සිවිත් විරිත් අමතක කරන්නේ නෑ නේද පුතේ කෝ මේ විදරාලාහන් ඉන්නවද මේ කවුදෝ ඇවිල්ලා ලෙඩෙක් බලන්ට එක්කගෙන ගියා ඒගොඩ ගම්මැද්දට හ්ම් කොයි වෙලාවද ගියේ කොහෙද ගියේ කීයටද ආපහු එන්නේ ඔය කිසිම දෙයක් මම දන්නේ නෑ මං එනකොටම වෙදමාමා අර හයරින් කාර් එක නැගලා යන්න ගියා. එක <laughs> අතකට වෙදමාමා ගෙදර නැති එක හොඳයි අද. නේද ලොකෝ? ඇයි එහෙම කියන්නේ? ලොක්කා කැමති නෑ බිසෝවා අපේ ගෙදරට එක්කරගෙන යනවට. හැමදාම කීවේ දුවගේ ලෙඩේ හොඳටම සනීප වෙනකල් මෙහෙම නවත්තාගෙන බේත් කරනවා කියලයි. මට දැනගන්න ඕන මොකද්ද අසනීප කියලායි. මේ කමක් නැද්ද මම දැනගත්තට. මං අඳුරන යාළු දොස්තරලා කීප දෙනෙක්ම ඉන්නවා. ආ ඇහුණද ලොකෝ? මේ බෑනන්ඩි අඳුරන යාළු දොස්තරලා හුඟ දෙනෙක් ඉන්නවලු. ඕ කොච්චර හොඳද යාළු දොස්තරලා ඉන්න එක නේද? නමුත් ඉතින් වෙද මාමා මෙච්චර දුරට බේත් කරලා දැන් මේ ශනීප වේගනේ එද්දි කඩාගෙන පිටවේදකමක් කරන්ට යනවට උන් දැ කැමති වෙන්නේ නෑ. මං දන්නවානේ වෙදමා මගේ හැටි. සනීප වේගෙන ආවනම් මං අහන්නේ ඇයි තවත් මෙතන ඉන්නේ? ඈ? කෝ බිසෝදු බිසෝ මගේ දුව කොහෙද ඉන්නේ දු? එන්නකෝ මෙහාට දුව. බිසෝ බිසෝ මෙහාට හැමදාම වහිනවද මේ වගේ? දිගා මඩුල්ලට මෙච්චර වහින්නේ නැහැ. <laughs> මං හිතුවේ මේ වහිනකොට ඒ පළාත් වලටත් වහිනවා කියලායි. පංගුවක් <laughs> දවස්වල බොම තදේට වහිනවා. ආ. ගොයිරාලල කියන්නේ මොර සූරණ වැස්ස කියලා. <laughs> ඒ ලොකෝ ලොකෝ නිකක් මේ මෙහාට ආවනම් මේ කුස්සිය පැත්තට ඇයි ඇයි ඇයි මේ කොමේ කෙල්ල මම මේ හැම තැනම බැලුවා. ඔහෙ නෑ. දැන් මේ ටිකකට කලින් හිටියේ ওই පැත්තේ. දූ බිසෝ බිසෝ හිටියා කිව්වා එහෙනම් කෝ කොහෙද ඉන්නේ ඈ මං ඒ කාර් එක එනකොටම එළියට ගියානේ දොර ආරින්ට. එතකොට මේ මෙතන හිටියා අඬ අඬ. ඈ ඇඬුවා. අඬන්නේ අය hina වෙනවා මිසක්කා. මේ ඉලන්දාරියා දැන් කීප දුහක්ම මෙහාට ආවා බිසෝව දැකලා කතා බහ කරලා අර අර අපි ඒ කාලේ කෙරුවා වාගේ කාටත් හොරෙන් ඩිංගක් මේ ඇඟලුම් කරගෙන ඉතින් මේ මේ අහන්ට ගෙදර ඇත්තෝ බිසෝ ඉන්නේ ලොකු හිත වේදනාවෙන් ඒක තේරෙන්නේ නැද්ද මේ හිත වේදනාවල් සේරම අර බොල් වී අහුරු වෙල් හුලගේ ගියා වාගේ බැලූතෙක් මාන නොපෙනීයයි මේ රත්තරන් ඉලන්දාරියාගේ ආශ්‍රය. අද මේ වෙදරාල ගෙදර එන්න කලින් අපි කොහොම හරි මුන් දෙන්න මුණ ගස්සන්න ඕනේ. හුණද? ඒ විතරක් නෙවෙයි අපට පුළුවන් මේ ළමයාගේ කාරකේම බිසුවවත් නංවාගෙන අපේ ගෙදර දෙන්න බස්සලා හිටන් අපි දෙන්න ටිකක් මගහැරලා ඩිංගක් ඉඩ දෙන්න දෙන්නට. හොන්ට ගෙදර එක්කෙනා මොනවද මොනවද? මොනවද? මේක මේ උහේ හිතන විදිහටවත් මං හිතන හැටියටවත් අනික් කෙනෙකුට ඕන කරන හැටියකටවත් කෙරෙන මංගල්‍යයක් නෙවෙයි. ඕන ඕන ඉතින් පටන් ගන්නවා අරෝගේ ගුණ වරුණේ කියන්ටද කොහෙද? ආව්. මින් මින් මින් කතා කරන්නකෝ. මට යකා නගිනවා ඉස්කට්ට රත් වෙලා ඔය අනම්මනම් කතාවලට අම්මා. ඒ යකාට කුද ගහ ගන්න කියන්න. ඈ මොනවද කිව්වේ? ඈ මොනවද කිව්වේ? මං කියන දේ ඇහෙනවද? මේ හොඳ හිතින් බිසෝට මෙහාට එන්න කියනවා. කොහෙද මගේ දෝණිව හැංගුවේ? ඈ පීත්‍රු සෙනෙහක තරම. සරම සරම කියනවා ඉතලයි මට ඇහුනේ. මම මේ උන් හිටි ගමන් මේ පරණ සරම ඇඳගෙන බෑනගේ කාර්යකට නැග්ගේ. ඈ මන් දන්නවා මේ ධර්ම පරණයි කොහොල්ලගේ ඇවිලයි කියන්නේ. නමුත් බලනවා මේ ළමයා ඒත් මාව කාර් එකේ ඉස්සරහා සීට් එකේ වාඩි කරගෙන අන්ට ගෙදර ඇත්තෝ මම් බිසෝවේ හැංගුවේ නෑ. එහෙලා මම් බිසෝව කොහෙවත් හැංගුවේ නෑ. දැන් කෝ මං ඉස්සරහ දොර ඇරලා මෙහාට ආවා බිසෝට කියන්ට. ඒනකොට බිසෝ මෙන්න මේ ලියුම අර කනප්පු උඩින් තියලා යන්ට ගිහින් යන්ට කොයි ගියාද මන් දන්නේ. ඈ කොහෙ ගියාද? ඇයි ගියේ කියන්ට මන් දන්නේ නැහැ. බලන්ටකෝ ලියුමේ මොනවද ලියලා තියෙන්නේ කියලා. කන්නඩිය ගෙනාවේ නැද්ද? නෑ නෙල්ලම් කලබලයට කාරකේ නැග්ගා මිසක්. චා. සිසිසි කොහෙද මං කන්නඩි කුට්ටම දැම්මේ? ඔය ඔළුවේ ගහගෙන ඉන්නේ රංගිලාස් කුට්ටම. රංගිලාස් කුට්ටම කවුද දාගන්නේ? රංගිලාස්. මේ මගේ හොඳ කන්නඩි කුට්ටම තමයි මේ තියෙන්නේ. එහෙනම් ඉතින් කලබල නැතුව බිසෝ මේ කනක් උඩ තියලා ගිය ලියුම කියෝලා බලන එක නියැත්තේ. ඕ බලන්න. ඕ මේ මේ ලියුම ලී ලී ලී ලියන්නේ දිගා දිගා දිගා මඩු මඩු දිගා මඩු දිගා මඩුල්ලේ ආ දිගා මඩුල්ලේ ඉස්කෝලේ ඉගෙනගත්තු කලේ කලේ කලේ කලේ නෙවෙයි කාලේ ඉගෙනගත්තු කාලේ ඔව් ඔව් ඔව් ඔව් මේ මම මට මට යාලු යාලු උන උන උන උන උන උන හැදුනලුද උද උන උන උන නෙවෙයි මේ කියන ගෑනු ළමයාට අර ඉස්සරහා ඉඳගෙන ඉන්න ඔයගේ ඔය ලොකු අලුත් බෑනා මේ කියන ගෑනු ළමයාට යාළු නාලු. උන නෙවෙයි උනාලු. ඊට පස්සේ මොකද උණයි කියන්නේ බලමු. මේ ඉලන්දාරියා මේ කියන කෙල්ල එක යාළු උණයි කියලා අපේ දූ බිසෝගේ මේ ඉලන්දාරගේ පරස්තාව කරන්න එපා කියනවද? ඈ? කුද ගහන්න කියලා මං ඒක කරනවා ආයේ දෙකක් නෑ ලොකෝ. ඔව් ඔව් ඔව්. පොඩ්ඩක් ඕ. පිංගක් ඉවසගෙන ඔය ඔය ලියුම ඉතුරු හරියත් මේ පොඩ්ඩක් මේ මේ මේ අහනවා ලොකෝ මේ අහනවා මම මේ වෙයි කියේ මුලා දෑනියා. මං ඔය ඉස්කෝලේ ගිය කෙල්ලෙකුගේ ලියුමක් කියවලා කාලේ නාස්ති කරන්නේ නැහැ. ඇහුණාද? එහෙමනම් මේ අහන්ට මේ අහන්ට මොනවද? මේ අහන්ට ආරච්චි මුලා දෑනිතුමනි මේ වාගෙම ලියුමක් ඇවිල්ලා නේද? ඔහේ පහුගිය දවස්වල කලබල වෙලා දැඟලුවේ. ඈ? නෑ නෑ නෑ මට මෙහෙම ලියුමක් ආවේ නෑ. ඔය ඔය ඕකනේ මං කියන්නේ. සීකල්පනාව නෑ කියලා. මේ ඒ එක ලියුමක් මට දුන්නා කියෝලා බලන්න. ආ මේ කෝ කෝ මොකද මං ඒක මේ ඇඹිලියේ තියාගෙන හිටියා කාටවත් නොපෙන්න. <laughs> ආ මේ තියෙන්නේ ඒකත් වටිනවද වටිනවද මං දීපු ලියුම ඔය කබල් ඇඹිලියේ කොටාගෙන ඉන්න ඈ හොඳයි හොඳයි මොනවද මේකේ ලියලා තිබ්බේ? මේකේ ලියලා තියෙන්නේ බිෂෝට වාපු ඔය ලියුමේ තියෙන ඒවමයි. මේ ගෑනු ළමයාට දරුවෙක් ලැබෙන්නේ. නෑ නෑ නෑ නෑ මේ ලියුමේ වන්නේ කවුද කියන්ට මං දන්නවා. මේවා මේ බිසෝගෙයි අර එළියේ ඉන්න හොඳ ඊලන්දාරියගේ පරස්සාව කඩන්ට කරන උප්පර වෙට්ටි. මේවා ලියන මිනිහා මං කවදා හරි අල්ලලා හිතන් බැඳලා ඇඟිලි වල නියපොතු අස්සට අනිනවා ඉදිකටු. ආයේ කවදාවත් මේ වගේ නොසන්ඩාල ලියුම් ලියන එක නවත්තන්න. ඊට වඩා නරකද මේ ලියුම් ලියාපු ඒ ගෑනු ළමයාගේ ගමට ගිහිල්ලා ටිකක් හෝදිසි කරලා මේකේ ඇත්ත නැත්ත හොයලා බලන එක. ඈ නියපොතු අස්සට ඉඳි කටු ගහන්න කලින් බෝලන් ලොකෝ මම මේ පලාතේ නම ගියේ ගම්මුලා දෑනියා නේද මං රහස් පරිසකෙක් නෙවෙයි ගෑනු කෙල්ලෙක් බඩ ගැබ්බර වෙලාද කියලා හොයා බලන්න. ආ ඒක මගේ தත්ත්වයට මදි පුංචිකමක් නේද? ඒක වඩා ලොකු මදි පුංචිකමක් වෙයි. බිසෝ බන්දලා දුන්නට පස්සේ ඒ කියන්නේ බිසෝව මේ ඇවිත් ඉන්න රටක් වටින බෑනට නොදී වෙන කාට දෙන්නද කියන්නේ ඔය ඒක තෝරා බේරා ගන්න බිසෝට බාර දෙන්න ඔය ඔය දැන් තියෙන්නේ මේ එවලා තියෙන ලියුම්වල තියෙන කාරණාව ඇත්තද කියලා හොයලා ගොලන් ලොකු එව්වා බලනකල් මේ ඉලන්දාරියා ඉන්නේ නෑ යයි යන්ට ඊට කමන්නේ මම කෙල්ල නිකන් ගෙදර හිටපොද නිකන් ගෙදර හිටින්න දෙන්නේ කම් නෑ අර දඩප්පරියා ඔව් ඕනේ අම්මපානේ අපෝයි මට එන කේන්චි ඒක ගැන හිතනකොට අම්මා කවදා හරි ඌ මට ඇහුවනු දාට මං ඌට හිංගල රජ කාලේ දීපු වද 32ම දීලා හිටන් හිංගල නෙවෙයි එහෙනම් සිංහල රජ කාලේ ඒ දඬුවම් දුන්නේ රාජද්‍රෝහි හතුරන්ට නාමෙලා ඒ වගේ හතුරෙක් නෙවෙයිද? මොකද්ද නාමෙල් කරපු රාජද්‍රෝහී අපරාධය? ඈ? ඇයි ලොකියේ මේ මුළු මුවන් පැලස්සේ තියෙන රාජ්‍යයේ අනසක පතුරාගෙන ඉන්න මං කවුද? අනේ මං මේ මම දැන් ආපහු යන්න ඕන මාමන්ඩි. නෑ නෑ නෑ නෑ එහෙම යන්න බෑ පුතේ. එහෙම යන්න බෑ. මේ මේ මේ නැන්දම් මගෙන් මට බේරෙන්න බැරි වෙහි බත් වේලක් කන්ට නොදී මේ පුතාට යන්න දුන්නා කියලා. නේද ලොකෝ? මේ මං කීවයි කියලා හිතාගන්නවා. කාලා යන්න වෙන මම හොඳට බත් මේ. ඔය ඇහුණද පුතාට බත් කාලම යන්නලු. ඔය ඇහුනේ ඔය කියන ඇහුනේ නෑ. නියුට නෝ පිස්සු. <laughs> මේ ඉක්මන් කරන්න ලොකු මැනිකේ. මේ පුතා බඩගිනිත් ඇති. ඉක්මන් කරන්න. නෑ නෑ නෑ නෑ මට ඕන කෑම නෙමෙයි. මට ඕන බිසෝව දැකලා ඈත් එක්ක ටිකක් කතා කර කර ඉන්න. මේ දැන් කෝ බිසෝ? ඉස්කෝලේ ගිහින්ද? නෑ මේ මේ බිසෝ ගැනද ඇහුවේ මගේ පුතා. ඔව් බිසෝට ඉස්කෝලේ උගන්වන්නට යන්නේ නැතුව ඉන්නම බෑ. ඔදුව දැන් ඉස්කෝලේ. ඔව්. <laughs> ඉස්කෝලේ ඇති, ඔව් ඉස්කෝලේ ඇති. හරි. එහෙමනම් අපි යමුද ඉස්කෝලේට? මේ කැම ලැහැස්ති කරනකම්. ඔව් පුතේ. ඔව් ඔව්. අපි යමු ඉස්කෝලේ පැත්තට. ඒක හොඳයි. භාගෙදා බිසෝ මෙලහකට මග එනවත් ඇති. කොකටත් අපි යමුකෝ. හා. අම්මා. අම්මා. අර මිනිහා ගියාද යන්න? හානේ දුව කොහෙද හිටියේ ඇංගිලා? මං ඇංගුලේ නෑ. එහෙනම් මං අපේ එළදෙනගේ අලුත්ම පැටවට මදු කොල කැව්වා. අනේ. <laughs> ඌ හරි ආසයි අම්මා ඒව ලොබටන්ට. එම් අපච්චි ගියා දෙමිනියගේ දඬුකාරකේ නැගිලා. කොහෙද ගියේ? දුව මේ ඒ කිසිම දෙයකට කලබල වෙන්නේ නෑ නේද? මොන ආරංචියක් ආවත් ඇහුණත් මුලින්ම මොකද කරන්නේ කියන්ට බලන්න. ඈ ඒ ආරංචිය ගැන හොඳට ඇහුම්කම් දීලා ඉවසලා හිතලා මතලා නිසලව ඉඳලා කල යුතු දේ කිව යුතු දේ මොනවද කියලා තීරුම් බේරුම් කරගෙන ඊට පස්සේ <laughs> කවුද දුවට ඕවා ගැන කියා දුන්නේ? වේද මාමද? නෑ නෑ වේද සිය නෙමෙයි. එහෙනම් ඉස්කෝලේ නෝනිද? අපොයි නෑ. එහෙනම් එන කවුද? හරි හරි අර හතර කෝරළේ ඉන්න ආතම නැත්තං ආච්චි අපොයි නෑ උන්දගේ කන් ඇහෙන්නවත් නෑද <laughs> එහෙනම් ඉස්කෝලේ ලොකු මහත්තයා වෙන්න ආපෝ ලොකු මහත්තයා මේ අලුත් මනමාලයාගේ විස්තරේ දන්නවද මිනිහා මෙහාට එන එක නවත්තලා හුඟක් කල් මං අහන්නේ ඔය ගුරුහරුකන් දෙන්න ඉස්සරහට ආවේ කවුද කියලා කවුද ඉතින් නාමෙල් මිසක් <laughs> මං හිතුවා නාමල් වෙන්න ඇති කියලා. වෙන කවුද ඒ වගේ හොඳ දේ කියලා දෙන්න ඉන්නේ? ඒ වුණාට ඉතින් අම්මට තාමත් බැරි වුණානේ. නාමල්ටයි මටයි පාඩුවේ විවාහ වෙලා ඉන්න ඉඩ දෙන්න කියලා අප්පච්චිට කියන්න. මං ඒක කෙලින්ම නොකීවට සියදා ස්වාරයක් අපච්චිට කීවදුවේ ඒවා නිකම් බීරියලියට වීණා ගායනා කෙරුවා වාගේ වුණා. මං විතරක් නෙවෙයි මේ ගෙදර අයිති වෙදසියා ඔය සම්බන්ධෙට ඉඩ දෙන්න කියලා අප්පච්චිට කියන්ට ගිහින් තව ඩිංගෙන් අර වේවැල් බස්තමෙන් ගුටි කන්ටත් ඉඩ තිබ්බා මං හිතන්නේ දූගේ අප්පච්චියේ ඔළුව හොඳ නැහැ ඔව් එහෙමනම් මට තියෙන එකම තීරණේ තමයි අර සූර්යා කොටුවේ කළුමැණිකේ කුලීකාර එළවපු සුවාරිස් එක පැනලා ගියා වගේ නෑ නෑ නෑ දුවේ හාලු වෙලා ඉන්නේ ඒ සුවාරිස් හයරින් කාර් එළවපු ඩ්‍රයිවර් වගේ කෙනෙක් එක්ක නෙවෙයිනේ මම මේ කියන්නේ ඒ හයරින් කාර් එළවන එක නරකයි කියලා නෙවෙයි නමුත් නාමයේ ඊට වඩා දාස් ගුණයක් අන්න අන්න එමිනේ අපච්චි ආවා මං යනවා අම්මා මං යනවා එපා යන්න එපා බිසෝ යන්න බිසෝ බිසෝ මුවන් පැලස්ස අද රංගපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍යා වනිකසේකර රත්නාලාලනී ජයකොඩි සමඟ සුජීව මානගේ Thank you. මුවන් පැලැස්ස රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න. පටිගත කළේ ජයන්ත චන්ද්‍රලාල් සමග සඳරුවන් ලියනගේ. මුවන් පැලැස්ස නිෂ්පාදනය කරන්නේ නන්දා ජයමාන්න.